සදාවත් පින්වතුනි අද අපි ඉගෙන ගන්නේ සතිපට්ඨාන භාවනා දේශනාවල අවසාන කොටසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ ඉලක්ක වෙලා තිබෙන්නේ චතුරාර්ය සත්‍යයටයි චතුරාර්ය සත්‍යයට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ නිකලස් වුණාට පස්සේ තමන් වහන්සේලා ගැන උදාන වාක්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා කතම් බුද්දස්ස ශාසනං බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරගත්තා කියලා. එමනම් බුදුසසුන කියන්නේ චතුරාර්ය සත්‍යයටයි. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා බුදුසසුන බබලන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් තැනක සතර සතිපට්ඨානයේ කතා කරනවාද යම් තැනක සතර සතිපට්ඨානය ප්‍රගුණ කරනවාද යම් තැනක සතර සතිපට්ඨානය පිහිටා ඉන්නවාද අන්න එතන බුදු සසුන බබලනවා කියලා. එහෙනම් දැන් ඔබට හිතාගත හැකි බුදු සසුන යන කුමක්ද? බුදු සසුන බබලන්නේ කොහොමද කියලා. ඉතින් මේ සතිපට්ඨාන දේශනාවේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට දීර්ඝ විස්තරයක් චතුරාර්ය සත්‍ය ගැන දේශනා කොට වදාලා. ඔබ මතක තියාගන්න ඒක දුක්ඛාර සත්‍ය අවබෝධ කළ යුතු එකක්. දුක්ඛ සමුදය ඒ කියන්නේ දුකට ආස කරනවා. ඒක නැති කළ යුතු එකක්. දුකට ආශ කරන එක නැති වෙච්ච බව තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක සාක්ෂාත් කළ යුතු එකක්. ඒ සඳහා සීල සමාධි ප්‍රඥාවලින් යුතු ආර්ය ස්ථානික මාර්ගයේ වැඩෙන්නට ඕනේ. ඒක ප්‍රගුණ කළ යුතු එකක්. මේ නිසා මේ ධර්මයේ තුල පැහැදිලිවම සතර සතිපට්ඨාන ධර්මයේ තුල චතුරාර්ය සත්‍ය තමයි ඉලක්ක වෙලා තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම ගැන මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම්කිසි කෙනෙක් අවුරුදු 7ක් මේ සතිපට්ඨානයේ වැඩුවොත් එයාට මේ ජීවිතේදීම අරහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාට මේ ජීවිතේ අනාගාමී වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සතිපට්ඨානෙ අවුරුදු 7ක් වැඩිම පසෙකට බන්න අවුරුදු 6ක් වඩන්න ඊට පස්සේ උන්වහන්සේ වදාළ අවුරුදු 6ක් නොවේ අවුරුදු 5ක් මේ සතිපට්ඨානිය වඩන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 5ක් නොවේ අවුරුදු 4ක් මේ සතිපට්ඨානිය වඩන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 4ක් නොවේ අවුරුදු 3ක් මේ සතිපට්ඨානෙ වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 3ක් නොවේ අවුරුද්දක් මේ සතිපට්ඨානෙ වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුද්දක් නෙමෙයි මාස 6ක් මේක වඩන්න මේ සතිපට්ඨානෙ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මාස 5ක් මාස 4ක් මාස 3ක් මාස 2ක් මාසයක් වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ සති දෙකක් වඩන්න මේ සතිපට්ඨානෙ. ඊට පස්සේ වදාලා සතියක් මේ සතිපට්ඨාන ධර්මයේ පුරුදු කරන්න. සතියක් මේ සතිපට්ඨානේ මනාකොට පුරුදු කළොත් එක්ක ඔබ අරහත්ත්වයටපත් වෙනවා එක්ක ඔබ අනාගාමී වෙනවා කියලා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒ කාලේ හිටපු අය විශ්වාස කළා. විශ්වාස කරලා සතිපට්ඨානෙ වැඩුවා. ඒ හේතුව නිසා ඒ පිරිස තුල සප්තබුද්ධංග ධර්මයන් වැඩිලා ගියා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. ඒ නිසා සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, අරහත් වුණා. එවනම් මේ ධර්මයෙන් මෙකල වැඩුවොත්, ඒ විදිහටම අවබෝධ කරගත්තොත්, රාතන් වහන්සේලා බිහි වෙනවා. අනාගාමි උතුමන් බිහි වෙනවා. සකදාගාමි සෝතාපන්න ශ්‍රාවක පිරිස් බිහි වෙනවා. එහෙනම් මේ සියල්ලම තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉලක්ක කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහස මත පිහිටලා සතර සතිපට්ඨානයේ තුල සීය පිහිටවාගෙන දියුණු කිරීමමයි. එවනම් පින්වතුනි අපිට ඊටාම හොඳින් පැහැදිලි වෙනවා. ඇයි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය? මේ ගැන බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උපමාවක් පෙන්වවලා දාලා. ඒ තමයි සක්විති රජුරෝ ගැන පින්වතුනි චක්‍රවර්ති රජුරෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෞකික ජීවිතයේ අග්‍රස්ථානය විස්තර කරපු තැන. ලෞකික ජීවිතයේ අග කියන්නේ ප්‍රධාන අග්‍ර ශ්‍රේෂ්ඨ තැන හැටියට පෙන්වුවේ මේ සතර මහා සයුර ජයගෙන මේ මහා පෘථිවියට අධිපති තනි රජ කෙනෙක් පහළ වෙනවා. ඒ කෙනා පහළ වෙන්නේ ජනතාවගේ සුභ සිද්ධිය පිණිස මිසක් ආයුධ බලයෙන් හෝ වෙනත් කූට උපක්‍රම තුලින් නෙමෙයි පින් බලෙන්. අන්න ඒ කෙනාට කියනවා චක්‍රවර්ති රජුරෝ කියලා. මෙන්න මේ ශක්විති රජතුමා මේ ලෝකේ ධාර්මිකව පාලනය කළා මේ ලෝක සත්‍යය සපවත් කිරීම හේතු කරගෙන මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ දිව්‍ය ලෝකෙ දිව්‍ය ආයශ ඉවරුණාට පස්සේ එක්ක නිරේ ගිහින් ඉපදෙනවා කර්මානුරූපව. එක්කෝ තිරිසන් ලෝකෙ උපදිනවා එහෙම නැත්නම් පෙරේත ලෝකෙ උපදිනවා අපායෙ උපදිනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තිසරණියේ පිහිටපු ඒකී බුදුරජාණන් වහන්සේව සරණ ගිය ඒ ධර්මයේ සරණ ගිය ඒ ශ්‍රාවක සංඝ පිරිස සරණ ගිය කෙනෙක් සිටිනවා ඒකන මේ ධර්මයේ ශ්‍රවණය කළ සතර සතිපට්ඨානෙ වඩනවා වඩල බොජ්ජංග ධර්මයන් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය ඇති කරගන්නවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. මේ කෙනා දුප්පත් ශ්‍රාවකෙක්. අපි කියමු ඉදා වේල හරියම්බ කරගෙන කන්න හරියමංගල කියාවක් නැති. නමුත් ප්‍රඥාව තියෙන සීලය දිනු කරන සමාධි ප්‍රඥා වඩන කෙනෙක්. මේ කෙනා මරණයට පත් වෙලා උපදින්නේ අර සක්විති රජුරෝ ඉපදිච්ච තැනමයි. ඒ තමයි දිවි ලෝකේ. ඉපදිලා දිව්‍ය ආවස චුත වුණාට පස්සේ එයා නිරේ යන්නේ නැහැ. තිරිසන් ලෝකේ යන්නේ නැහැ. ප්‍රේත ලෝකේ යන්නේ නැහැ. අපායට වැටෙන්නේ නැහැ. එහෙමනම් ජීවිතයේක පරිපූර්ණ ආරක්ෂාව තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය මතයි. බුදුරජාණන් වහන්සේ වරක් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා අමතා වදාලා පින්වත් මහණෙනි මමත් ඔබත් මේ දීර්ඝ සංසාරේ කෙලවරක් නැති සංසාරේ සැරිසරා සැරිසරා ආවේ කරුණු හතරක් අවබෝධ නොවීම නිසායි. දැන් මේ කරුණු හතර ඔබත් මමත් අවබෝධ කළා. ඒ කරුණු හතර නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි කියලා. ඒ නිසා පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ශ්‍රාවක පිරිස් චතුරාර්ය සත්‍ය අවබෝධයේ නොකිරීම නිසා සංසාරේ ගමන් කළ බවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සංසාරේ මිදුණු බවත් වදාලා. එවනම් පින්වතුනි ඔබටත් මටත් පමණයි. ඒ තමයි ඔබත් මමත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් අපි කෙලවරක් නැති මේ සංසාර ගමනක පැටලි පැටලි යන්න සිද්ධ වෙනවා. මේකේ තියෙන භයානකම දේ තමයි බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණේ. මේක රහසක් වශයෙන් හඳුගෙන ඉන්නවා කියන්නේ නැතුව ඒ තමයි අපි ඉන්නේ සතර අපාය එලිපත්ත උඩ. ඒ කියන්නේ මේ ජීවිතේ වැරදුනොත් අපායට වැටෙන්න තියෙන බර තමයි වැඩි. බුදුරජාණන් වහන්සේ උපමාවක් වෙන්නනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය නොකරපු සාමාන්‍ය මනස බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක පුංචි වතුර භාජනයක් වගේ කියනවා. පුංචි දිය බඳුනක් වගේ කියනවා. පුංචි දිය බඳුනකට පුංචි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර වීදුරුව සැනකින් ලුණු රසට හැරෙනවා. මේ වගේ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු හිතක් මේ හිතට පුංචි අකුසලයක් ඇති වුණොත් ඒ අකුසලයට ඒ අකුසලයේ සකස් වෙනවා සතර අපායේ උපත පිණිස. අන්න ඉබඳු අනතුර චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකළ මනසේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ජීවිතේ ගංගානම් ගඟ වගේ කියලා. ගංගානම් ගඟ වගේ කියලා වදාලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරපු ජීවිතේ ගංගානම් ගඟට ඒ ලුණු කැටේම අර වතුර භාජනයට දාපු ලුණු කැටේම දැම්මොත් ඒ ගඟට ඒක ගාණක්වත් නැහැ. ඒක ඒ ගඟේ වතුර ලුණුවස කරන්න ප්‍රමාණවත් වෙන්නේ කිසිසේත්ම. අන්‍ය වගේ තමයි ඒ එකම අකුසලය. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනා සතර අපායන්නක්. ඒ අකුසලයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාට විපාක නොදෙන්න හේතු වෙනවා. මේ නිසා පැහැදිලිව අපට පේනවා ජීවිතයේ රැකවරණයේ තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තුලයි. මේ නිසා පින්වතුනි අපට දීර්ඝ කාලයක් මේ මේ මනුස්ස ජීවිතය ලබා ගන්නට ලබාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අපි කෙමෙන් කෙමෙන් වේගෙන් වයසට යනවා. අපේ කාලේ ඉක්මවා යනවා. අපි කෙමෙන් කෙමෙන් මහලු වෙනවා මිසක් කෙමෙන් කෙමෙන් තරුණ වෙන්නේ නැහැ. අපේ ආයුෂ ගෙවි ගෙවි යනවා මිසක් ආයුෂ වැඩි වෙන්නේ නැහැ. අපි ලෙඩ වෙවි යනවා මිසක් ලෙඩ නොවි සිටින්නේ නැහැ. මරණයට ලං වෙනවා මිසක් ජීවත් වීම වැඩි වෙන්නේ නැහැ. මේ නිසා අපට හැමතිස්සෙම තිබෙන්නේ අනතුරක්. මේ අනතුරු නිසා වහ වහ සතර සතිපට්ඨානයේ සිය පිටුවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි කල්පනා කළ යුත්තේ. මේ නිසා පින්වතුනි ඔබට දැන් මේකදී හොඳටම ප්‍රමාණවත් ශ්‍රද්ධාව ඇති කර ගැනීමට ඔබ මේ වැඩසටහනට දිගටම සවන් දුන්නා නම් දැන් ඔබ තුල පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති විය යුතුයි. ඔබ තුල පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාවක් ඇති විය යුතුයි. මේ ධර්ම මාර්ගයේ දියුණු කළොත් සෝවාන් වෙන්නට පුළුවන් බව, සකදාගාමි වෙන්නට පුළුවන් බව. සකදාගාමි වෙනවා කියලා කියන්නේ දැන් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණීම. සෝත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ආපන්න කියන්නේ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම සෝතාපන්න වෙනවා. සකදාගාමී වෙනවා කියලා කියන්නේ එක වතාවකට මේ කාම ලෝකයේ උපත කරා එනවා. ඒ ඒ අවස්ථාවේදී යා පිරිනම් පානවා. අනාගාමී වෙනවා කියලා කියන්නේ එයා කාමරාග පටික ප්‍රහාණය කරලා මේ කාම ලෝකෙ ඉක්මවා ගිහින් රූප රූප ලෝකවල අරූප ලෝකවල ඒ කියන්නේ භ්‍රම ලෝකවල උපදිනවා මෙහි එන්නේ නැහැ ආයෙ එන්නේ නැහැ ඒක අනාගාමී කෙනෙක්ගේ තේරුම අරහත් වෙනවා කියලා කියන්නේ මේ ජීවිතේදී පිරිනවන් පානවා වෙන ලෝකෙ කොහේවත් උපතක් කරා යන්නේ ඉතින් මේ සියලු අවස්ථාවන් දිනු කරගන්න තිබෙන්නේ මේ සතර සතිපට්ඨානයේ හැසිරීමෙන්මයි. පැහැදිලිවම මේ ජීවිතයේදී සතර අපායට වැටෙන ගතිය සතර අපායට වැටෙන ස්වභාවය මේ ජීවිත අභ්‍යන්තරේ සකස් වෙච්ච ඒ අකුසල් තනි කරම ප්‍රහාණය කළ දාන්න පුළුවන් කමක් ඔබට තියෙනවා. ඒකදී ඔබ කල්පනා කරන්න එපා අනේ දැන් අපිට වයස මදි. දැන් අපිට ඇඟේ ප්‍රති හයිය මදි එහෙම හිතන්න එපා. අවුරුදු 7 ඉඳලා මරණ මංසකයේ දක්වා කාලෙදී ඕනම බුද්ධිමත් කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මේ ධර්මයේ මනින් මනින්ට එපා කවදාවත් තමන්ගේ දැනුම ප්‍රමාණයෙන් තමන්ගේ කල්පනාවේ ප්‍රමාණයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනින් යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනින මනිනවනම් මනිනට ඕනි බුදුරජාණන් වහන්සේගේ අදහස් තුලින්මයි උන්වහන්සේගේ වචන තුලින්මයි තමා තුලින් නොවේ ඒ නිසා මෙතන කළ යුත්තේ මේ ධර්මයේ විශ්වාස කිරීම මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම ශ්‍රද්ධාවට පැමිණීම මේ ශ්‍රද්ධාවට පැමිණීමෙන්මයි පින්වත්නි මේ ධර්මයේ කරා ඔබට යා හැකි වන්නේ ඒ නිසා මේක දුර්ලභ අවස්ථාවක් මේ දුර්ලභ අවස්ථාවේ මේ මග හරින්න එපා මේ අවස්ථාව අත්හැර ගන්න එපා මේ අවස්ථාව අත්හැරගෙන නිරේ ඉපදුනොත් තිරිසන් අපායේ ඉපදුනොත් പ്രേත ලෝකේ ඉපදුනොත් සතර අපායට වැටුනොත් ඔය කවුරුවත් ඔබව බේරගන්නේ නැහැ. ඒ කවුරුවත් දන්නේවත් නැහැ, අඳුනන්නේවත් නැහැ. මේ නිසා මේ සංසාරේ ස්වභාවය අඳුනගන්න මේ ජීවිතය අවබෝධ කරන්න අවංකවම කැපවෙන්න ඒක ඔබට යහපත පිණිස පවතිනවා. ඒ නිසා ඔබට අපි ඉතාමත් සෙනෙහසින් ආශිර්වාද කරන්න කැමතියි. ඔබ මේ ධර්මයේ මනාකොට නැවත නැවත ශ්‍රවණය කරන්න, නැවත නැවත ඉගෙන ගන්න, නැවත නැවත ප්‍රගුණ කරන්න. මේ ජීවිතය තුළින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. ඒ සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සත්‍ය ධර්මයේම ඔබට උපකාර වේවා. ඔබට සිරුවන් සරණයි.